බුද්ධික මහත්මයා අවසරයි ස්වාමින් වහන්සේ කීපයක් යොමු වෙලා තියෙනවා මේ zoom එකෙන් පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ගිහි යෝගාවචරයන් ලෙස කායගත සතිය දිනුවන අයුරින් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන කරගන්න ආකාරය පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. අපේ අර කලින්ම කතා කළා සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධව ඒකේ දේශනා ටික අන්තර්ජාලයේ මේ YouTube නාලිකාවේ තියෙනවා පැරණි දේශනා. ඒ අහන කෙනාට පුළුවන් ආපහු මේ සම්බන්ධ වෙන ලින්ක් එකෙන් YouTube නාලිකාවට සම්බන්ධ වෙලා ඒකේ සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධ දේශනා පෙළේ කායගත සතිය කියන දේශනාවන් ශ්‍රවණය කරලා බලන්න ওই කරුණු ගැන අපි ගොඩාක් දුරට සාකච්ඡා කරලා තියෙනවා ප්‍රායෝගිකව ඒවා පුහුණු කරන ආකාරය. ඉතින් මම හිතන්නේ අපි නැවත ඒ ටික කතා කරන්න ගියොත් අපිට කෙටියෙන් කියන්න ඉතින් පහසු වෙන්නේ නැහැ. යමක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඒක විස්තර කරන්න ගියොත් සෑහෙන වේලාවක් ගත වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි නිතරම දැන් පහුගිය සතියේත් අදත් අපි විශේෂයෙන් සිහිපත් කරපු කාරණේ තමයි අර සම්පජඤ්ඤ කාණ්ඩේ කියවෙන කාරණය. ඒ කියන්නේ දෙයක් කරනකොට හතර ආකාරයකින් ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤය. ඒතර සාත්තක කියලා කිව්වේ මේ කරන ක්‍රියාවෙහි අර්ථය කුමක්ද? ඒක Tamanටත් අනුන්ටත් අනර්ථය පිණිස පවතින් නැද්ද? යහපත පිණිස පවතිනවද? ඒ බඳු ක්‍රියාවක්ද මම මේ කරන්නේ. එතකොට ඒක තමයි අර්ථය මෙනෙහි කිරීම සාත්තක සම්පජාඤ්ඤය කියන්නේ. ඊළඟට සප්පාය සම්පජාඤ්ඤය. ඒක අර්ථවත් වුණාට මේ අවස්ථාවට ගැලපෙනවද? මේ තැනට ගැලපෙනවද? Tamanට ගැලපෙනවද? මේ ඉන්න අනිත් අයට ගැලපෙනවද? මේ මේ යෝග්‍ය තැන, යෝග්‍ය පුද්ගලය, යෝග්‍ය අවස්ථාවේද මේක කරන්නේ. ඒක ගැන ਵਿਚාරපූර්වක වෙන්න ඕනේ. ඒක තමයි දෙවැනි අවස්ථාව. අර තුන්වෙනි කාරණේ තමයි ගෝචර සම්පජාඤ්ඤය. පරමාර්ථයත් හරි තැනත් ගැළපෙනවා. හැබැයි මම මේක කරන්නේ හොඳ සිහි කල්පනාවෙන්ද. තමන් සති සම්පජාඤ්ඤයෙන්ද මේ කටයුත්ත කරන්නේ. සිහියෙහි පිහිටලාද. ඒක තමයි තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ තමයි ඒ සිහියෙහි පිහිටලා කරනවා වගේම සම්මත වශයෙන් පුද්ගලවාදීව දේවල් අරගෙනද මේ කරන්නේ මම මෙහෙම කරනවා අනිත් අය මෙහෙම කරනවා කියලා හිතාගෙනද කරන්නේ එහෙම නැත්නම් මෙතන ධර්ම වශයෙන් ධාතු වශයෙන් හේතුඵල වශයෙන් ගොඩනැගෙන සංස්කාර ධර්ම වශයෙන් පරමාර්ථ වශයෙන් පැහැදිලිව දකින්නට සමත් වූ නුවණක් ඇතුවද මේ කටයුත්ත මම කරන්නේ. ඒක තමයි හතරවෙනි අවස්ථාව. අසම්මෝහ සම්පජාය. ඔන්න ඔය පැති හතරෙන් බලමින් දකිමින් මනස පුහුණු කරමින් අපේ ක්‍රියාව හසුරුවා ගැනීම තමයි කායගත සතියේදී ඊ타ත්ම වැදගත් වෙන්නේ. ඉතින් කායගත සතිය අනිත් හැම තැනකම ඔය කරුණු හතර ඔය විදිහෙන් මතු කරන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා බුදුරජාන් වහන්සේ වෙනමම දක්වනවා. නමුත් ඒ අසම්මෝහ සම්පජඤ්ඤය අනිත් හැම කායික ක්‍රියාවකටම බද්ධ කරගන්නට යෝග්‍ය කාරණයක්. ඉතින් ඒක විතරක් අපි මෙතනදී පැහැදිලි කරන්නම් අනිත් කාරණා ටික සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධව කරපු දේශනාවන් නැවත අහලා බලලා තවදුරටත් ගැටලු තියෙනවා නම් ඊළඟ සතියේක නැවත විමසන්න.